අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ ඔකුණුවිට විනයාලංකාරාම වාසී එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 පින්වතුනි ගුවන් විදුලි සංස්ථා මගින් ප්‍රචාරය කරන ධර්ම දේශනා මාලාවේ සෙනසුරාදා රාත්‍රී ධර්ම දේශනාවට සෑම දිනාම සූදානම් වූ සිටින්නේ මීට සති කිහිපයකට පෙර සිට සෙනසුරාදා ධර්ම දේශනා මාතෘකාව වශයෙන් අපි සෝතාපට්ටි අංග සූත්‍රය එක් එක් ධර්ම කාරණා වශයෙන් පැහැදිලි කරගෙන ආවා. ඒ සෝතපට්ටි අංග සූත්‍රයේ මගින් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ තමන් වහන්සේගේ ශාසනය තුළ පහළවන ගිහි හෝ පැවිදි ඕනම ශ්‍රාවකයෙක් මූලිකව උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය සෝවාන් වීම ඒ සෝත සෝවාන් වීම නැමැති සංසාර විමුක්තිය අවබෝධ කරගන්න අංග හතරක් සම්පූර්ණ කරගත යුතු බවයි. ඒ අංග හතරෙන් ප්‍රධාන අංගයක් වන වර්තමානයේ සමාජයේ තමන් දැනුවත් නොවි ඒ කියන්නේ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති අපිට වෙනත් අංගයක සම්බන්ධයක් නැති යෝනිසෝ මනසිකාරය කියන අංගය CCC අංගයක් වෙනවා ඒ සම්බන්ධව කරුණු කාරණා පැහැදිලි කරගෙන ආවා. ඒකම මේ යෝනිසෝ මනස්කාරය කියන්නේ සංසාර විමුක්තිය ලැබෙන මානසිකාරයයි. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ යෝනිසෝ මනසිකාරය මිනිස්සෙකුට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ වර්තමාන අරමුණක සතිය පැවැත්වීම තුලයි. එවිට වර්තමාන අරමුණක සතිය පවත්වන්න ගන්නේ උත්සාහය යෝනිසෝමනසිකාරයේ පුරුදු කිරීමේ උත්සාහයයි. එයම ධර්මයේ සඳහන් වෙනවා සතර සතිපට්ඨානයේ වැඩිම කියලා. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියලා. මේ සම්බන්ධව කරුණාකාරණා පැහැදිලි කරගෙන ආවා. අවසානයේදී අපි පැහැදිලි කරගෙන ආවේ මේ යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්නේ යම්කිසි ගිහි හෝ පැවිදි ශ්‍රාවකයෙක් සතර අතිපට්ඨාන සූත්‍රයේ අඩංගු භාවනා ක්‍රමයක් පුරුදු කරන්න මහන්සිගත හොත් ඒ භාවනා ක්‍රමය පුරුදු වීම තුල පැන නගින විරුද්ධ පාක්ෂික ධර්ම 10ක් තියෙනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර්ය යමෙක් පුරුදු පුහුණු කරන්න මහන්සි ගත්තොත් ඒ යෝනිසෝ මනසිකාරයට විරුද්ධව මාර පාක්ෂික ධර්ම 10ක් තමා තුළම ගොඩනගෙනවා. මේ මාර පාක්ෂික ධර්ම 10න් ධර්මතා පහක් අපි සාකච්ඡා කරා මේ වන විට. ඒ සාකච්ඡා කරපු මාර පාක්ෂික ධර්ම පහ තමයි කාමය, අරතිය, ඒ වගේම සාපිපාසාව, පරේෂණ තෘෂ්ණාව හා තීන මිද්දේ කියන මාර පාක්ෂික ධර්ම පහ. පසුගිය සතියේදී පැහැදිලි කරලා දුන්නා යම්කිසි ශ්‍රාවකයේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීමෙන් නැත්නම් සතරාතිපට්ඨාන භාවනාවක් පුරුදු කරගෙන යනකොට මේ මුලින් කියපු මාර්ය පස් දෙනා යටපත් වෙනකම් මේ භාවනාව සිදු කරා නම් ඒ ශ්‍රාවකයා ඇත්තට මේ භාවනාවේ යම්කිසි සාර්ථක භාවයක් ලබාගත් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මේ මාර්ගපාක්ෂික ධර්ම 10න් 5ක් ඉවත් වෙන තැන යටපත් වෙන තැන පංච නීවරණ යටපත් වෙන තැන. ඒත් එක්කම මෙතනින් එහා තමන්ගේ ප්‍රතිපත්තාන භාවනාව නැත්නම් යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීම තුළ කාම ස්වરૂපයේ තියෙන මාර පාක්ෂික ධර්ම වෙනුවට බ්‍රහ්ම ස්වરૂපයේ තියෙන මාර පාක්ෂික ධර්ම පහට මුහුණ දෙන්න සිදු වෙනවා. මෙතනින් එහා 6 වෙනි, 7 වෙනි, 8 වෙනි, 9 වෙනි, 10 වෙනි කියන මාරයෝ බ්‍රහ්ම ස්වરૂපය තමයි බලගත්. බ්‍රහ්ම කියන්නේ කාමාවචර ලෝකයට බලපාන්නේ නැති ආකාරයට මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් මාර්ගය පස් දෙනෙක් තමයි බිය, සැකය, මකු බව, ලාභ සත්‍චාර කීර්ති ප්‍රශංසා හා අවසානයේ තියෙන තමන් උසස් කොට අනුන් පහත් කොට සැලකීම කියන මාර ස්වභාවය. මෙය මේ පින්වතුන්ට මේ බණහන පින්වතුන්ට මේ අවස්ථාවේ තියෙනවා. මේ පහම නමුත් කාමාවචර ස්වරූපයෙන් තියෙනවා. කාමාවචර ස්වરૂපයකින් බිය කියන්නේ මායයා ක්‍රියාත්මක වීමයි මුල් මායයන් පස් දෙනා යටපත් වෙච්ච තැන බිය ක්‍රියාත්මක වීමයි අහසට පොළොව වගේ වෙනස් මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් ශ්‍රාවකයා නොමග යන තැන මේ අවසාන මාර්ය පස් දෙනා සෑම ශ්‍රාවකයෙක්ම ගුරු උපදේශ අනුවම යා යුතු ගමනක් වෙනවා ඒ නිසා මේ මාරේ පස් දෙනා ගැන සාකච්ඡා කරනකොට ඒ ගුරුකුල විවිධ ක්‍රමවේද අනුභාවිත කරනවා. ඒක නිසා මතක් කරන්න වෙනවා ඒ සතිපට්ඨාන භාවනා පවත්වන උගන්වන ලෝකයේ ගුරුකුල ගණනාවක් තියෙනවා. සමත භාවනාව වලට අමතරව. ශ්‍රී ලංකාව ගත්තත් එවැනි ගුරුකුල ගණනාවක් තියෙනවා. ඒ ගුරුකුලවල ඒවට හදාගත්ත ඒ ගුරුකුලේ සම්ප්‍රදායක් අනුව යම්කිසි ක්‍රමවේද උපදේශ මාලාවල් මේවට භාවිතා කරනවා. ඒ නිසාවෙන් මේ සෑම තැනකදීම මේ ගුරුවරු යටතේම මේ භාවනාවේ මේ ටික පිළිපැදීම හා ඉදිරියට යෑම සිදු කළ යුතුයි. නැත්නම් මෙතන තියෙන මාර ස්වභාවය බ්‍රහ්ම කියන ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේක තමයි භයානක தත්ත්වය. අපි නමුත් ඒ විදිහට නැතුව මෙහි තියෙන අපිට මුලාවටපත් වෙන මේ ධර්ම කාරණා ටික තේරුම් ගන්න උත්සාහ ගත යුතුයි. ඒ සඳහා මේ පින්වතුන්ට මෙතෙන්දී තව පැත්තක් තේරුම් අරගෙන තමයි මේ 6 7 8 9 10 කියන මාර්ගපාක්ෂික ධර්ම පහ ගැන යම්කිසි ධර්මානුකූලව වැටහීමක් ගන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි මේ යෝනිසෝ මනසිකාරයේ වැඩිම තුල ශ්‍රාවකයාට ඒට විරුද්ධව මාරපාක්ෂික ධර්ම 10ක් ක්‍රියාත්මක වෙනවා වගේම යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීම තුල යෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම 37ක් තියෙනවා. ඒකට යෝනිසෝ මනසිකාරයට විරුද්ධව මාරපාක්ෂික ධර්ම තියෙනවා 10ක්. ඒ යෝනිසෝමනසිකාරයට විරුද්ධ මාරපාක්ෂික ධර්ම අයෝනිසෝමනසිකාරයට පාක්ෂික ධර්මයි. ඒක තමයි මාරපාක්ෂික ධර්ම කියලා අපි කතා කරගෙන ආපු ධර්ම 10. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සංසාර විමුක්තිය ලැබෙන්නේ යෝනිසෝමනසිකාරයෙන්. සංසාර විමුක්තියට බෝධියට සංසාර විමුක්තියේ බෝධිය අවබෝධය කියලා කියනවා. එතකොට අවබෝධයට අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරයට පක්ෂපාතී කම දක්වන ධර්මතා 37ක් තියෙනවා. මෙන්න මේ ධර්මතා 37 තමයි බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. මේ බෝධිපාක්ෂික ධර්ම යෝනිසෝ මනසිකාරය වැඩෙනකොට ටික ටික වැඩෙනවා. දැන් අපි බලමු මේ අවස්ථාවේදී අපි මුලින් කතා කරා මාරපාක්ෂික ධර්ම පහක් යටපත් වෙච්ච තැන. තීන මිද්දය දක්වා මාරපාක්ෂික ධර්ම. ඒ කියන්නේ යම්කිසි ශ්‍රාවකේ දිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. අපි මතක් කරපු ආකාරයට සතිපට්ඨාන සූත්‍රයට අනුගත ගුරුකුලයකට අනුගතව සක්මන් භාවනාව. එහෙම නැත්නම් ආනාපාන සති භාවනාව. සතිපට්ඨානයට අනුගතව. පුහුණු වෙනකොට ඒ පුහුණු වීම යටතේ ටිකක් කාලයක් මේ භාවනාව බහුලීගත කිරීම තුළ ඒ භාවනා කරන කාලය තුළ භාවනාව සිදු කරන කාලය තුළ කාමයේ කියන මායය යටපත් වෙලා ඒ වගේම අරතිය කියන මායය යටපත් වෙලා සාපිපාසාව යටපත් වෙලා පරේෂණ තෘෂ්ණාව යටපත් වෙලා තීන මිද්දේ යටපත් වුණොත් මුලින් මුලින් මතක් කරා මං එතන ඒ ශ්‍රාවකයාගේ මනසේ ඒ භාවනාව සිදුවෙන මොහොතේ ඒ සතිය වර්තමාන අරමුණේ පවතින කාලය තුල පංච නීවරණ යටපත් වෙනවා. මේ මේ தത്വයට එනකොට බෝධිපාක්ෂික ධර්ම වලින් මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම 12 ඒ ශ්‍රාවකයා තුල යන්තමින් හරි තියෙනවා. මොනවද ඒ 12? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨානෙ සතර සම්‍යක්ප්‍රධාන වීර්ය සතර ඊර්තිපාද මෙතන තියෙන ධර්මතා 12 සතර සතිපට්ඨානේ ධර්මතා 4යි සතර සම්‍යක්ප්‍රධාන වීර්ය කියන එකේ සම්මා වායාමයේ එතන තියෙන ධර්මතා 4ක් සතර ඊර්තිපාදය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන බෝධිපාක්ෂික ධර්ම 4ක් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා එන්නේ ධර්ම හතරත් එක්ක බෝධිපාක්ෂික ධර්ම 12ක් අර මාර්ගපාක්ෂික ධර්ම පහ යටපත් වෙනකොට වැඩිලා තියෙනවා. මේ දෙපැත්ත සමබරව යන්නේ. තවදුරටත් මේ භාවනාව ඉදිරියට කරගෙන යනකොට ශ්‍රාවකයා අර බෝධිපාක්ෂික ධර්මවල ඊට එහා ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. බෝධිපාක්ෂික පැත්තේ. ඒ ධර්ම නම් පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංගයි. දැන් එහෙමනම් මේ පින්වතුන් දැනගන්න වෙනවා මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මාර්ගය කාට වුණත් යම්කිසි පිළිවෙලකට සැකසෙන දෙයක්. ඕනවට එපාවට එහෙම මෙහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒතර යෝනිසෝ මනසිකාරයක් වැඩෙන්න අනිවාර්යයෙන්ම සිහි කල්පනාව සතර අධිපට්ඨානෙන් එකක තියෙන්න ඕනේ. කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්නෙම සතර සතිපට්ඨාන. නේද යෝනිසෝ මනසිකාරයක් ආගේවත් ආමිෂ පින්කමක් කරන වෙලාවක තියෙන්න බෑ. ආමිෂ පින්කමක් විතරක් නෙවෙයි සීලයක් රකින්න වෙලාවක යෝනිසෝ මනසිකාරය තියෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි සමත භාවනාවක් කරන වෙලාවකවත් යෝනිසෝ මනසිකාරය තියෙන්න බෑ. මොකද හේතුව යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එකක් හරි තියෙනවා. ඒක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පළවෙනි ධර්මයේ පටන් ගන්න කායानुපස්සනාවයි. ඒකට සීකල්පනාව සතරාතිපට්ඨානෙ එකක තිබිය යුතුමයි. දැන් එවැනි අවස්ථාවක තමයි මේ අපි මේ ධර්මයේ කතා කරන්න ඕනේ. ඒකට මාරපාක්ෂික ධර්මය 15ක් 10න් 5ක් යටපත් වෙන්නේ එහෙනම් සිහි කල්පනාව වර්තමාන අරමුණක පවතින වේලාවකයි. එවිට බෝධිපාක්ෂික ධර්ම 12ක් සම්පූර්ණ වෙලා නැත්නම් 12ක යම්කිසි සම්පූර්ණ කියන්නේ 100%ක් කියන කතාව සලකන එක වැරදෙනවා. බෝධිපාක්ෂික ධර්ම 12ක් සතර අතිපට්ඨානේ සතර සම්මන් ප්‍රධාන වීර්ය සතර ඉද්ධිපාද කියන මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම 12 යම්කිසි ප්‍රමාණයකටවත් නොමැති විට අර මාර්ගාක්ෂික ධර්ම පහ යටපත් වෙන්න බෑ. මාර්ගාක්ෂික ධර්ම පහ මුල් පහ යටපත් වෙන්න බෑ. දැන් එතනින් පස්සේ මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ පෙන්නන ගැඹුරු ධර්මයක් තියෙනවා. මේක මේ අවස්ථාවේදී ටිකක් දුරට හරි වටහා ගැනීම වැදගත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මවල 11 වෙනි නැත්නම් 12 වෙනි ධර්ම කාරණයෙන් පස්සේ 13 14 15 16 17 වගේ බෝධිපාක්ෂික ධර්ම හඳුන්වන්නේ පංච ඉන්ද්‍රිය වශයෙන්. පංච ඉන්ද්‍රිය කියන ධර්මයේ හඳුන්වන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රියයි. ඒක සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේක බෝධිපාක්ෂික ධර්මයක්. දැන් මේ වින්වතුන්ට උප්පත්තියෙන් හැම මිනිස්සයාටම ලැබිලා තියෙනවා ඉන්ද්‍රිය හයක්. ඒවට හඳුන්වන ඒවා අපි හඳුන්වන්නේ ධර්මයේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, දිවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය වශයෙන්. මේ ඉන්ද්‍රිය පහය උප්පත්තියෙන් ලැබුණට සංසාරගත සත්‍යයට මේක බෝධිපාක්ෂික ඉන්ද්‍රිය නෙවෙයි. ඒක මාරපාක්ෂිකයි. මේ ඉන්ද්‍රිය Tamanට උපත්යෙන් ලැබුණ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ටිකෙන් කරන්නේ සංසාරයක් හදන්න උදව් වෙන එක. කවදා මේ ඉන්ද්‍රිය හයෙන් සංසාර විමුක්තිය ලබා දෙන්නේ කාටද? මොනවෙන්ද? Tamanට උපත්යෙන් ලැබුණු ඇහැ කන නාසය දිව කය මනස. මෙතන තමයි ගැටලුව තියෙන්නේ. දැන් අයෝනිසෝ මනසිකාරයට උදව් වෙන උපත්ති ඉන්ද්‍රිය හය අපිට දැනට තියෙනවා. ඒ ඉන්ද්‍රිය හයෙන් එක ඉන්ද්‍රියක් වන සෝත ඉන්ද්‍රිය යොදාගෙනමයි මේ පින්වතුන් මේ වෙලාවේ බණහන්නේ. ඒක බණ ඇහිීම සිදු කරන්නේ Tamanta උප්පත්තියෙන් හිමුණ සෝත ඉන්ද්‍රිය යොදාගෙන. නමුත් මේ බණ අහනකොට යෝනිසෝ මනසිකාරය තියෙන්න බෑ. හේතුව මොකද? යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය තිබිය යුතුයි. දැන් අපිට එහෙම ඉන්ද්‍රියක් නැහැ. බණහන්නේ උප්පත්ති ඉන්ද්‍රිය. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. මේ ඉන්ද්‍රිය කියන කතාව බුදුහාමුදුරේ ඉන්ද්‍රිය කියලා මේ ධර්මයේ හඳුන්වන්නේ කුමකටද? මේ පටලෝගන තියෙනවා. විශේෂයෙන්ම මේ නවීන විද්‍යාව අනුව ලංකාවේ අධ්‍යාපන අධ්‍යාපන ක්‍රමය අනුව මේ බුදුහාමුදුරන්ගේ එදා ධර්මයේ භාවිතා කරපු වචන අපේ සාමාන්‍ය භාවිතයට අරන් තියෙනවා. විශේෂයෙන්ම පාරිභාෂික ශබ්ද මාලාවට. ඒතර මේ ඉන්ද්‍රිය කියන එක අපේ දරුවෙකුට උනා තුරු වෙන්නේ ශරීරයේ තියෙන කොටස් වලට නම් කරන්න ගන්න ඉන්ද්‍රිය කියලා. ඒතර ඒකෙන් අපිට හුඟක් වෙලාවට වකුගඩුව ඉන්ද්‍රිය. පාසලෙව් ගන්නන්නේ එහෙම. බුදුහාමුදුරුව වකුගඩුව ඉන්ද්‍රියක් නෙවෙයි දෙතිස් කුණපයක් කියලා උගන්වනවා. ඒකට දෙතිස් කුණපය ඉන්ද්‍රියක් බවට වටහා ගත්තේ නැති ශ්‍රාවකයාට පංච ඉන්ද්‍රිය ගැන කොතරම් ප්‍රශ්නේ ඉඳ වෙයි. මේවා ගැටලු. මේ ගැටලු අධ්‍යාපනයෙන් ආපුවා. ධර්මයේ කියන වචන අනවශ්‍ය ලෙස විවිධ ඉංග්‍රීසි භාෂාවෙන් එන වචන වලට දෙමීම කියන එකෙන් අපි ටිකක් මුලා වෙලා තියෙනවා. මේවා මේ ප්‍රශ්න වර්තමානයේ ගැටළු වෙලා තියෙනවා. කොහොම හරි දැන් අපිට ඉගෙන ගත යුතු වෙනවා බුදුහාඳුරෝ ඉන්ද්‍රියක් කියලා දේශනා කරේ කුමකටද? ධර්මයේ ඉන්ද්‍රිය කියලා නමක් දීලා තියෙන පාලි වචනේ මොන වගේ අර්ථයක් ගෙන දෙන දෙයක්ද? ඉන්ද්‍රිය කියන්නේ වෙන් කිරීමට හැකි කියන අර්ථය. යමක් වෙන් කරන දේ ඉන්ද්‍රියයි. ඒකට ඇහැට පුළුවන් රූප වෙන් කරන්න පරිසරයේ තියෙන. ඒකින්ද චක්කු ඉන්ද්‍රිය කියන්නේ. නැත්නම් විද්‍යාවෙන් කියන කාර්යයක් කරන හින්දා චක්කු ඉන්ද්‍රිය කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. රූපයෙන් කිරීමේ හැකියාව යුක්තින්දා චක්කු ඉන්ද්‍රිය කියනවා. කනට සෝත ඉන්ද්‍රිය කියන්නේ පරිසරයේ තියෙන ශබ්දයෙන් කරන්න පුළුවන් හැකියාවෙන් යුක්ත ඉන්ද්‍රිය. දිවට ජීවහා විඥානය කියන්නේ දිවේ ගැවෙන දේක රසයෙන් කිරීමේ හැකියාවෙන් යුක්ත ඉන්ද්‍රිය. නාසයට ගාන විඥානය කියන්නේ නාසයට පරිසරයෙන් එන ගන්ධ සුවඳ වෙන් කිරීමේ හැකියාවකින් යුක්ත හිඳයි. මනසට මනෝ විඥානය කියන්නේ එතෙන්දීත් මනෝ ඉන්ද්‍රිය කියන්නේ ධම්ම හිතට එන කල්පනාවල් වෙන් කිරීමට එකිනෙකට වෙන් කරන්න පුළුවන් දක්ෂතාවයක් තියෙන හින්දා. මෙන්න මේවා යමක් වෙන් කරන්න පුළුවන් හැකියාව ඉන්ද්‍රියක් විදිහට හඳුන්වනවා. නමුත් බුදුහාමුදුරුවෝ ලේ මුත්‍රාදී වෙන් කරන වකුගඩුව ඉන්ද්‍රියක් කියන්නේ. වකුගඩුව දෙතිස් කුණපයක්. මොලේට පණිවිඩ පණිවිඩ වෙන් කරන්න පුළුවන් sannivedana ඒ වගේම නොයෙක් විදිහේ ස්නායු පද්ධතියෙන් එන දේවල් වෙන් කරන්න පුළුවන් මොලේට ඉන්ද්‍රිය කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. විද්‍යාවෙන් කියන. මොලේ බුදුහාමුදුරුවන්ට දෙතිස් කුණපය. මේක තේරුම් ගන්න ඕනේ. ශරීරයේ තියෙන කොටස් ඔක්කොම දෙතිස් කුණපය. නමුත් ඉන්ද්‍රිය හයක් තියෙන උප්පත්තිය. මේ ඉන්ද්‍රිය හයෙන් චක්කුසෝත ගාන ජීව කාය මන කියන ඒවා වෙන්කරන්න උදව් වෙන්නේ සංසාරයේ විතරයි. සංසාර විමුක්තිය වෙන් කරන්න බෑ. කාටවත් මුලින් කල්පනා කරලා තර්ක කරලා නිවන අවබෝධ කරගන්න බෑ. තමන් විසින් අධ්‍යාපනය හදාarලා අධ්‍යාපනයෙන් දැනුවත් භාවයක් සහතිකයක් උපාධියක් ආචාර උපාධියක් ලබා ගන්න පුළුවන්. ඒ අයෝනිසෝ මනසිකාරය උදව් වෙනවා. ඒක අයෝනිසෝ මනසිකාරයට තමයි අයිති තමන් ලබා ගන්න ලදරු පාසලේ සිට විශ්වවිද්‍යාල සහතිකය දක්වා සහතික. අයෝනිසෝ මනසිකාරයේ දෑ වැඩි. ඒ අයෝනිසෝ මනසිකාරයේ දෑවැද්දට උදව් වුණේ කවුද? අර මාර පාක්ෂික ධර්ම 10යි. මේක දැනගෙන ඉන්න ඕනේ. මේ දේ දන්නේ නැති අයට බෝධිපාක්ෂික ධර්ම ටිකේ වැඩුණට වැඩක් නෑ. නැවත මාරපාක්ෂික ධර්ම ටිකට පුළුවන් යා ඔය පස්වෙනි මාරයා ඉඳලා 10 වෙනි මාරයා දක්වා ගමන් කරනකොට බිම දාන්න. හේතුව එතන ඉන්නේ කාම ස්වરૂපේ මාරය නෙවෙයි බ්‍රහ්ම ස්වરૂපේ මාරය. බ්‍රහ්ම ස්වરૂපී මායයන්ට අධ්‍යාපනයෙන් වැඩක් නැහැ. උපාදි සහතිකින් වැඩක් නැහැ. ශිල්පී ඥාණයෙන් වැඩක් නැහැ. ඒවා අභිබව යන්න පුළුවන්. දැන් මේක තේරුම් ගන්න මම මේ කියා දෙන්නේ. දැන් මෙතනින් කොහොම හරි අපිට ගැටලුවක් එනවා. බෝධිපාක්ෂිය ධර්මතාවල තියෙනවා ඉන්ද්‍රිය පහ. ඒ ඉන්ද්‍රිය පහ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රියයි. මේක ලැබෙන්නේ සතර හතිපට්ඨානෙ වැඩිීමෙන්. මේක සමත භාවනාවේ මේ ඉන්ද්‍රිය පහ කාටවත් ලැබෙන්නේ නැහැ. බුදු ගුණ භාවනා කරාට වැඩින්නේ නැහැ. මෛත්‍රී භාවනා කරාට මේ පංච ඉන්ද්‍රිය වැඩින්නේ නැහැ. බෝධිපක්ෂයේ ධර්මවල තියෙන. ආමිෂ පින්කම් කරාට වැඩින්නේ නැහැ. අටමහා කුසල් කරාට වැඩින්නේ නැහැ. බණ ඇහුවට වැඩින්නේ නැහැ. වැඩෙන ඒකායන ක්‍රමයයි තියෙන්නේ. ඒකායන ක්‍රමය බුදුහාමුදුරු දේශනා කරන සතර සතිපට්ඨානයේ වැඩිම. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකක්ද මේ සද්ධා ඉන්ද්‍රිය කියන්නේ? සද්ධාව කියන්නේ චෛතසිකය. වීරිය කියන්නේ චෛතසිකය. සතිය කියන්නේ චෛතසිකය. සමාධිය කියන්නේ චෛතසිකය. ප්‍රඥාව කියන්නේ චෛතසිකය. ධර්මයේ චෛතසික කියන්නේ සිතක් නෙවෙයි සිත තුල හටගන්න දෙයක්. එතකොට මිනිස්සෙකුට උප්පත්තියෙන් තියෙනවා ඉන්ද්‍රිය හය. චක්කු, සෝත, ගාන, જીවහ, කය. ඔය ඉන්ද්‍රිය හයෙන් සංස අපිට තියෙන පරිසර සාධක මේ සංසාරයේ තියෙන දේවල් එකිනෙකට වෙනස් හය වර්ගයක් වෙන් කර හැකියි. ඇහෙන් රූප වෙන් කර හැකි. ඒ වෙන් කරනකොට චක්කු විඥාණයට පුළුවන් ඒ වෙන් කරපු එක අල්ලගෙන සිතක් උපදවන. එතකොට අන්න දැන් වෙන් කිරීමක් තියෙනවා අපිට වෙන් කරන්න ඉන්ද්‍රියක් තියෙනවා වෙන් කරපු හැටිය ධර්මයක් ක්‍රියාත්මක වෙනවා වෙන් කරපු එක හරහා සිතක් පහළ වෙනවා. ඒකට කියනවා චක්කු විඥාන. චක්කු විඥාණයට ඉදසැලැසුවේ චක්කු ඉන්ද්‍රියයි. ඒතර ඉන්ද්‍රිය එකක් විඥානේ තව එකක්. ඉන්ද්‍රියෙන් වෙන් කරපුවම විඥාණයෙන් සිතක් පහළ වෙනවා. ඒ කියන්නේ ඇහෙන් රූපයක් වෙන් කරපුවාම ඒ වෙන් කරපු රූපය අල්ලගෙන ඇහෙන් සිතක් පහළ අන්නේ සිත තුළ උපදින දෙයක් තමයි চৈতසික. එතකොට සද්ධාව කියන්නේ එහෙම උපදින එකක්. සතිය කියන්නේ চৈতසිකයක් සිතක් තුළ උපදින දෙයක්. සිතක් තුළ උපදින දෙයකට කියනවා ධම්ම. එහෙනම් චෛතසික කියන්නේ ධම්ම. ඒතර ධම්ම පහක් බුදුහාමුදුරුව මෙතෙන්දී විශේෂ කොට සලකනවා අපි ළඟ තියෙන, මිනිස්යා ළඟ තියෙන. ඒ ධම්ම පහ තමයි චෛතසික පහ තමයි. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. නමුත් මිනිස්යාගේ සිත තුළ පහළ වෙන ධම්ම ඔය පහ විතරක් නෙමෙයි. තව විශාල සංඛ්‍යාවක් තියෙනවා. චෛතසික විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ චෛතසික විශාල සංඛ්‍යාව තුල සුවිශේෂී චෛතසික පහක් තමයි බුද්ධ ඥානයට අහු වුණ ඔය කියන සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන්නේ. මෙන්න මේ චෛතසික පහ සතර සතිපට්ඨානය තුල සතිය පවතිනකොට වර්තමාන අරමුණේ නැත්නම් යෝනිසෝ මනසිකාර්ය පුරුදු කිරීම තුල අර චෛතසික මට්ටම ඉක්මෝලා ඉන්ද්‍රිය මට්ටමකට හැරෙන බවයි බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගෙන තියෙන්නේ. දැන් මේ පින්වතුන්ට මේ බණ ඇහෙනකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ අපි හොඳින් සවන් දෙනවා කියන එක මේ කනට ඇහෙන සද්දේ අනුව පහළ වෙනවා සිතක්. මන කියලා වෙන් කරපුවම කනේ එතනින් පහළ වෙනවා සිතක්. ඒක සෝත විඥාණයෙන් පහළ වෙන සිතක්. ඒ සිත තුලත් සද්ධා චෛතසිකයක් ඇති වෙනවා. නමුත් ඒ සද්ධාව ඉන්ද්‍රියක් නෙවෙයි. නිකම්ම නිකන් චෛතසිකයක්. නිකම්ම නිකන් චෛතසික මට්ටමේ සද්ධාවට බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා ආමූලිකා සද්ධා කියලා. එහෙනම් දැන් මේ පින්වතුන්ට මේ බණ අහන්න උදව් වෙන්නේ අමූලිකා සද්ධාවයි. අමූලිකා සද්ධාවෙන් සත්‍ය අවබෝධ කරගන්න බෑ. නමුත් සතිපට්ඨානයේ වඩනකොට ඔය අමූලිකා සද්ධා චෛතසිකය ආකාරවති කියන විශේෂ ගුණයකට එනවා. එන්නේ ආකාරවති ස්වરૂපෙට තවත් නමක් තමයි සද්ධා ඉන්ද්‍රිය කියන්නේ. සද්ධා ඉන්ද්‍රියක් එහෙනම් මිනිසෙකුට පවතින්නේ සතිපට්ඨාන භාවනාවක් වඩන වෙලාවක විතරයි. ආමිෂ පින්කමක තියෙන්න බෑ. සමත භාවනාවක් වඩන වෙලාවක තියෙන්න බෑ. අදි සීලයක් රකින්න වෙලාවක තියෙන්න බෑ. එහෙම තිබුණා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට ගැලපෙන්නේ. සීකල්පනාව වර්තමාන අරමුණක පවතින වෙලාවක තමයි සද්ධා ඉන්ද්‍රිය තියෙන්නේ. මේ විදිහට සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහ වැඩෙනකොට මාරපාක්ෂික ධර්ම පහක් අනිවාර්යෙන් යටපත් වෙනවා. මේ මාරපාක්ෂික ධර්ම පහ තමයි කාමයේ අරතිය සාවිපාසාව අනිත් පැත්තෙන් ගත්තම් පරේෂණ තෘෂ්ණාව හා තීන මිත්‍ති. එහෙනම් සක්මන් භාවනාව වඩන ශ්‍රාවකේ ඒ සක්මන් භාවනාව කරගෙන යනකොට ඔය කියන කාමයේ අරතිය සාපිපාසාව ඒ වගේම පරේෂණ තෘෂ්ණාව හා තීන මිද්දේ යටපත් වුණා නම් අන්න එතන තියෙන එතන පහළ වෙන සිත තුළ ඇති වෙන ඒ සිත තුළ ඇති වෙන සද්ධාව සද්ධා චෛතසිකයේ ඉක්මවපු සද්ධාව අමෝනිකා සද්ධාවක් නෙවෙයි එතකොට ඒක ආකාරෝති සද්ධාව නමුත් ඒ ඒ සද්ධාවත් උපදින්නේ අර ආදාළ සිත තුලයි ඔය විදිහට තව තවත් මේ භාවනාව බහුලීගත වුණාම පිළිවෙලෙන් තව තව තව අර පහළ වෙන චෛතසික ඉන්ද්‍රිය බවට හැරෙනවා. සතිය ඉන්ද්‍රිය බවට හැරෙනවා. විරිය ඉන්ද්‍රිය බවට හැරෙනවා. සමාධි ඉන්ද්‍රිය බවට හැරෙනවා. ප්‍රඥා චෛතසිකය ඉන්ද්‍රිය බවට හැරෙනවා. මොකද මේ ඉන්ද්‍රිය බවට හැරුණාම මේ චෛතසිකවල තියෙන විශේෂ බලය. දැන් මතක තියාගන්න මේ ඉන්ද්‍රිය කොහෙද හටගන්නේ? තමන් උපදින උපදින උප්පත්තියෙන් ලැබුණු ශාරීරිය තුල නෙවෙයි. ශාරීරිය තුලින් උප්පත්තියෙන් ලබාගත් ඇහැ කියන ඉන්ද්‍රිය ගත්තොත් ඒ උප්පත්ති ඉන්ද්‍රියක් ඇහෙන් සිතක් පහළ වෙනකොට ඒ සිත තුල හටගන්නේ ඉන්ද්‍රිය පහක් මේ. මේක බලගතු. දැන් ඇහැ තුල ඉන්ද්‍රිය පහක් හටගන්නවා. කන තුල පහක් හටගන්නවා. මේ විදිහට ගියොත්. එතකොට අපිට මූලික උප්පත්තියෙන් ඉන්ද්‍රිය හයක් තියෙනවා. හය එක ඉන්ද්‍රියක සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන් ඉන්ද්‍රිය පහක් හට ගන්න පුළුවන්. එහෙනම් එකක පහක් නම් හයක 30ක් හට ගන්න. මෙහෙම හැදිය හැකි කියලායි බුදුහාමුදුරු පෙන්වන්නේ. හැබැයි ඒක පාට එන්නේ මුලින්ම මේ පින්වතුන් කායන පස්සනාව වඩනවා නම් කාය විඥානීය හරහා ඇති වෙන සිත තුලයි මේ ඉන්ද්‍රිය පහ හටගන්නේ. ඇහැ තුල නෙවෙයි කන තුල නෙවෙයි මනස තුල නෙවෙයි දිව තුල නෙවෙයි කය තුල. කායනුපස්සනාවේ තියෙන සුවිශේෂී භාවය එකයි. මේ ඉන්ද්‍රිය පහ හටගත්තම මේ ඉන්ද්‍රිය පහට වෙන දෙයක් අලුත් දෙයක් වෙන් කරයි. ඒක ලෞකික ස්වરૂපයේ ඉක්මෝ. ලෝකෝත්තර භාවයේ වෙන් කරයි. මේ ඉන්ද්‍රිය පහ ප්‍රබල වෙන්නේ. බුදුහාඳුර පෙන්නනා මේ ඉන්ද්‍රිය පහ ප්‍රබල වෙනකොට මේක තව නමකින් හඳුන්වනවා ප්‍රබලතාවයේ මත බල. බල ධර්ම පහ. තවත් සතිපට්ඨානයේ වැඩුවොත් මේ ඉන්ද්‍රිය පහ තවත් ප්‍රබල වෙලා බල බල කියන මට්ටමටත් ඉහා යනවා. ඒ කියන්නේ බොජ්ජංග. එහෙනම් මේ ඉන්ද්‍රිය පහට බොජ්ජංග දක්වා දියුණු වෙන්න පුළුවන්. බොජ්ජංග බෝධිඅංග. බෝධිය කියන්නේ නිවනයි. එතකොට <clears throat> බෝධිය කියන්නේ නිවන නම් බෝධියේ අංග තමයි බොජ්ජංග. ඒතර බොජ්ජංග <clears throat> බොජ්ජංග කියන ධර්ම එහෙම හටගත්තම අන්න එතනින් වෙන් කිරීමේ හැකියාව තියෙනවා බුදුහාමුදුරුවෝ පෙන්වන චතුරාර්ය සත්‍ය. ඒකට උප්පත්ති ඉන්ද්‍රිය හයට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ සංසාරේ විතරයි. බොජ්ජංග වලින් වෙන් කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය. බොජ්ජංග වලින් පස්සේ තියෙන්නේ ධිට්ඨිය සම්මා ධිට්ඨිය. දැන් ඔන්නේ පෙළ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගය. නමුත් මේකෙදී අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ අවසාන පැත්ත කිව්වේ මම. නමුත් මාර්ගපාක්ෂික ධර්ම පහක් මුලින් කිව්වා. මේ මාර්ගපාක්ෂික පහ ධර්ම පහ යටපත් වුණාම ඒ තැන පහළ වෙන්න පුළුවන් අර බෝධිපාක්ෂික ධර්මවල ඉන්ද්‍රිය ධර්ම පහ. තව තවත් මේ භාවනාවේ ශ්‍රාවකය බහුලීගත කරනකොට ඒ ඉන්ද්‍රිය ධර්ම පහ ප්‍රබල වෙලා මේක එකක් වෙන්න පුළුවන් මුලින් හටගන්නේ දෙකක් වෙන්න පුළුවන් මේ වැඩි වෙලා ඉන්ද්‍රිය පහක් බවට හැරුණම එයාට හරි ශක්තිමත් භාවනාවක් තියෙනවා මෙන්න මේ ශක්තිමත් භාවනාව මේ ඉන්ද්‍රිය පහ හදාගන්න නැතුව හයවෙනි මාරයා හත්වෙනි මාරයා අටවෙනි මාරයා නවවෙනි මාරයා දහවෙනි මාරයා යටපත් කරන්න බෑ මේ ඉන්ද්‍රිය පහ ප්‍රබල කරගන්න නැතුව යටපත් කරන්න ගිය හැටිය මේ මාර පාක්ෂික ධර්ම වලට යෝනිසෝ මනස්කාරය අහු වෙන. අයෝනිසෝ මනස්කාරය ජය ගන්න. මේ ඉන්ද්‍රිය පහ දිනු නැත්නකදී මෙතනින් එහාට භාවනාව කොහොම සාර්ථක කරන්න ගියත් මාරපාක්ෂික ධර්ම ජය ගන්න. එතකොට එතන තියෙන මාරපාක්ෂික ධර්ම මොනවද කියලා බලන්න. හයවෙනි මාරපාක්ෂික ධර්මයේ බිය හත්වෙනි මාරපාක්ෂික ධර්මයේ සැකය. අටවෙනි මාරපාක්ෂික ධර්මයේ මකු බව, ගුණමක ගුණ මකු බව කියන එකයි. නවවෙනි මාරපාක්ෂික ධර්මයේ <clears throat> ලාභ සත්‍යාර කීර්ති ප්‍රශංසායි. දහවෙනි මාරපාක්ෂික ධර්මයේ අනුන් පහත්වට තමන් උසස් කොට සැලකීමයි. දැන් මේක කාමාවචර ස්වરૂපයේ අපි ඉන්න ස්වરૂපයේදී නම් අපේ නෑ හැම ගුණය. අනුන් පහත්වට තමන් උසස්වට මේ පින්වතුන් සලකන එකක් නැද්ද? නමුත් භාවනා කරලා මුල් මාර්ය පහ යටපත් වුණාම මේ ගුණය බ්‍රහ්ම ස්වરૂපයකින් එළියට එනවා. ඒක කාටවත් තීරණය කරන්න බෑ. ඒක භයානකයි. දැන් කාල වේලා අනුව කෙටියෙන් අපි සලකමු යම්කිසි පුජ්‍යලේ සක්මන් භාවනාව කරගෙන යනවා. ඒ සක්මන් භාවනාවේ බොහොම සරල දෙයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ. ඇවිදින ගමන් තමන්ගේ බොහෝ ගුරුකුලවල පැහැදිලිව කියා දෙනවා. වාම් කකුලයි දකුණු කකුලයි පොළවේ වදින ස්පර්ශය ගැන සතියෙන් ඉන්නවා. සතිමත් වෙන්න. ඒක වර්තමාන අරමුණ. එහෙම නැත්නම් හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. ආස්වාසේ හෝ පාස්වාසේ ස්පර්ශ වීම ගැන අවධානයෙන් ඉන්න. ඒක සතිපට්ඨානයේ යෝනිසෝමනසිකාරයේ වැඩෙන ක්‍රමයක්. මේ විදිහට බහුලීකත කරොම් මේ වගේ භාවනාව යාට මූලික මාර්ගපාසික ධර්ම පහ යටපත් වුණා මේ යටපත් වුණා මේ මාර්ගපාසික ධර්මයේ ඒ භාවනා කමඨහනත් එක්ක ධාර්මයක් විදිහට ආස්වාසිය ගැන අවධානයෙන් ඉන්න අය. ඒක සතියට අහු වෙනවා. ආස්වාසය ස්පර්ශයත් අවධානයෙන් ඉන්න ඒක සතියට අහු වෙනවා. ඒ ඒ කියන කමඨහන තුලින් උපදිනවා බිය. බය කියන එක. හැබැයි කාමය නෑ එතන, අරතිය නෑ, සාපිපාසාව නෑ, පරේෂණ තෘෂ්ණාවක් නෑ, නිදිමතක් නෑ. එහෙනම් බිය ඇති වෙන්නේ කමඨහනට. ඒ කමඨහන කරන විදිය හරිද? මේ හුස්ම තේරෙන විදිය හරිද? මේක මොකද්ද? මේකෙන් මට යමක් වෙයිද? නැරෙන්න වෙයිද? ඔය වගේ බියක්. කමඨහන පිළිබඳ බියක්. බුදුහාමුදුරුව පිළිබඳ බියක්. ධර්මයේ පිළිබඳ බියක්. ඒ බිය එනවත් එක්කම ඊගාවට ඒක තුලම හත් වෙනි මාරය එනවා සැපේ. කාලයක් මේ බිය සැකයක සටන් කරමින් අර කමඨාන යනවා ශ්‍රාවකයා. යනකොට මේ දෙකම හක් වෙලා යනවා. ඒක දානක් නැති වෙනවා. බියක් නෑ දැන්. තමන්ගේ කමඨාන වැඩිම පිළිබඳ බියක් නෑ. සැකයක් නෑ. එතකොට හත්වෙනි මාරයක් නෑ. හයවෙනි මාරයක් නෑ. අටවෙනි මාරයට අවස්ථාව බිය සැක දෙකක් වුණා මකු බව වෙනවා. මේ ඔක්කොම බ්‍රහ්ම මාර්ග. මකු බව කියන්නේ දැඩි තීරණයකට එන. ඒ කියන්නේ මං හොයන ධර්මයේ මට ලැබුණා මේක නිවනයි කියලා මකු බව හදන දේ. මොන මකු බවට කරන්න පුළුවන් දෙයක්. මේක තමයි බ්‍රහ්ම මායාව කියන්නේ. නැත්නම් මේ වෙලාවේ අපි හිතමු ඊට වැඩි තේරෙන දෙයක් මිනිස්සු හුඟක් අය පෙරලෙන දෙයක්. එහෙන් භාවනා කරනවා. දැන් මුල් මාර්ගය පහස් දෙනා නැති හින්දා මනස සමාධිමත් මනස. නීවරණ යටපත් වෙච්ච මනස. ඒ නීවරණ යටපත් වෙච්ච නිසාවෙන් හිතේ තියෙන තැම්පත්කම නිසාවෙන් සමාධිය නිසාවෙන් සතිය නිසාවෙන් ඒ එයාගේ මේ මනෝ ඉන්ද්‍රිය හරහා විකෘති දේවල් මනෝ නිමිති හට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට හුඟක් අය මේ වෙලාවේ මුලා වෙන ආලෝක එලි දැන් මේ එළිය එතකොට හැමදාම භාවනා කරනකොට එන. ඉස්සෙල්ලා මේක බිය වෙනවා. සැක හිතෙනවා. ඊට පස්සේ ඒක ගැන ඒක ගැන ආසහිතව බිය නැති වෙලා කාලයක් ගිහිල්ලා අවුරුදු ගානක් තනියෙන් භාවනා කරලා තමම් බිය සැකහක් කරලා මේ එළිය ලැබෙන්නේ මාර්ගඵලයකදී කියලා මකු බව හදලා දෙනවා බ්‍රහ්ම මායෙ. ඊට පස්සේ ආ තව ගොඩාක් අයට එලි දැකලා සෝවාන් කරන ගුරුවරයෙක් වෙන්න. ලංකාවේ එවැනි ගුරුවරු අනන්තයි අප්‍රමාණයි. කවුද මේ ගුරුවරු නිෂ්පාදනය කරේ? බුදුහාඳුනාගේ බෝධිපාක්ෂික ධර්ම නෙවෙයි මකු බව කියන මාරපාක්ෂික ධර්මය. බ්‍රහ්ම මායම. ඉතින් මෙන්න මේ වගේ தත්වයකට හැරෙනවා භයානක මාර්ග ටිකක් මේ අපි ඊගාව දේශනාවේදී ඉතිරි මේ මායයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරමු. මෙතන පිළිසරණක් තියෙන කාට වුණත් අර පංච ඉන්ද්‍රිය ප්‍රබල කර ගැනීමෙන් පමණයි. පංච ඉන්ද්‍රිය ප්‍රබල වෙච්ච තැන අන්තිම මායයන්ට පහර දෙන්න පුළුවන් නැති තැන අන්තිම මායය ජය ගන්න. මේක තමයි බුදුහාමුදුර පෙන්නන ධර්මීය හැම දිනාට මේ ධර්ම මාර්ගයේ යෝනිසෝමනසිකාරයේ ජීවුන කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පිතාචරං කක්කන්තු ලෝක සාසනං ආක සත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා භනෝ දිත්තා චරන්තං තුලෝ සාසනං ආරතත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චරන්තං තුලෝ සාසනං සාසා අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ